සරත්නවර දේවරාම් වෙහෙදීදී මහා සංඝරත්නය අම්තා මේ සූත්‍ර දේශනාව සිදු කරන්ට යෙදුණා. බුදු පියාණන් වහන්සේ මහා සංඝතුවනට වදාදී. මහණෙනි යම්කිසි කුලයක උපදින සත්පුරුෂයා බොහෝ දෙනාට වැඩ පිණිස හිත පිණිස සෝය පිණිස ක්‍රියා කරනවා සප්පරිසෝ බික්කවේ කුලේ ජායමානෝ බහුනෝ ජනස්සහත්තාය හිතාය සුඛාය හෝති මහණෙනි සත්පුරුෂ පුද්ගලයා බොහෝ දෙනෙකුගේ හිතසුව පිණිස ක්‍රියා කරනවා කියන එකයි හිතේ මේ සත්පුරුෂ පුද්ගලයා බොහෝ දෙනා වෙත තමන්ගේ සේවය වෙහෙසම බලා ලබා දෙනවා කවුරු උදෙසාද මෙයා තම සේවය ලබා දෙන්නේ මාතා පිතුන්නම් අත්තාය හිතාය සුඛාය හෝති තමන්ග මෙලවට ජනිත කළ අම්මා තාත්තා දෙදෙනාට හිත පිණිස වැඩ පිළිස සුව පිළිස කටයුතු කරනවා. තමන්ගේ දෙමව්පියන්ට මේ සත්පුරුෂ ධර්ම දිවාරයේදී උපස්ථාන කරනවා. මව්පියන්ගේ අවශ්‍යතා ඉටු කර දෙනවා. වයෝවෘද්ධ නම් මව්පියෝ ඒ දෙදෙනාට ආහාර පාන සපයනවා. බෙහෙත් ගල්වනවා. කෑම බීම කවනවා පොවන. නෑවීම නොඑක් ආදී වතාවක් කෙදී. ළඟින් සිට නිරන්තරයෙන් ආශිර්වාද කරමි. මෞපියන්ගේ සිත් සතන් ප්‍රබෝධමත් කරනවා. අප මෙලවට දී කළ අපේ පුතා අපි වෙනුවෙන් වෙනසනවා මහන්සි වෙනවා. මගේ දරුවා මා වෙනුවෙන් කොපමණ කැප වෙනවා ජීවිතේ මාපි වෙනුවෙන් යොදවලා තිබෙනවා අපේ පුතාට මගේ පුතාට මොහොතෙන් මොහොත ශක්තිය ලැබේ යෝධ බල ශක්තිය ලැබේවා මගේ පුතාට බුදු බවම ලැබේවා මේ විදියටයි අම්මා තාත්තා ආශිර්වාද කරා සත්පුරුෂ පුද්ගලයා මව්පියන් වෙනුවෙන් කටයුතු කරනවා. මව්පියන්ට මෙලව පරලොව දෙකටම වැඩදායි කටයුතු සැලසුම් කොට දෙනවා. විශේෂයෙන් පින්කම් කරන්න, දාන දෙන්න, සිල් ආරක්ෂා කරන්න, වන්දනා පුද පූජා පවත්වන්න, ආගමික වැඩ කරන්න සියලු පරිසරය සත්පුරුෂ පුත්‍රයා විසින් සලසා දෙන්න. මව්පියන්ව රැකබලා ගැනීම. ආදර සෙනෙහස දැක්වීම. එයට ශක්තිය ලබා දී යම් දරුවෙක් සිදු කරනවද ඒ දරුවා සත්පුරුෂ කෙනෙක්. මේ උත්තමයා ඊළඟට කාටද Tamange සේවේ ලබා දෙන්නේ? පුත්ත දානස්සත්තාය හිතාය සුඛාය හෝති. Tamange අමුදඩවන්ත වැඩ පිණිස හිත පිණිස ශාන්තිය පිණිස කටයුතු කරනවා. ස්වාමි දුවනිය ద్వා දරුවන් Tamangen වෙන්න තියෙන යුතුයකම් ඉටු කරනවා. ඒ අයට ශක්තිය ලබා දෙන ආරක්ෂකයෙක් වෙන ඒගොල්ලන්ගේ අවශ්‍යතා ඉටු කර දෙන ස්වාමි දුවණියකි ඕනෑ පාකම් සොයා බලා ඉටු සිදු කර දෙන ඇයව පිනට දහමට නැඹුරු කරන දන් දෙන්න සිල් රකින්න භාවනා වඩන්න ස්වාමි දුවණිය කැමතිද ඊට අනුබල දෙන්න අනුග්‍රහය දෙන්න. ඒ සඳහා සුදුසු ස්ථානවලට රැගෙන යන්න. වියගිය දන් දෙන්න. දෝ දඬුවන්ට එසේම ආගමික කටයුතු වලට පරිසරය හදා දෙන්න. දරුවන්ගේ පෝෂණය, දරුවන්ගේ අධ්‍යාපනය, දරුවන්ගේ ආරක්ෂාව නිරන්තරයෙන්ම මේ සත්පුරුෂ කෙනා සලසා දෙනවා. උත්තදානසත්තාය හිතාය සුඛාය හෝ තම ස්වාමි දුවණියගේ දරුවන්ගේ ජීවිතවලට අර්ථයක් ලබා දෙන්න. හිතසුව පිණිස කටයුතු කරන්න. සත්පුරුෂයා හැම විටකම කැමති ඊට පෙළඹෙනවා. ඊළඟට මේ සත්පුරුෂ පුද්ගලයා කාටද තමන්ගේ සේවය ලබා දෙන්නේ දාස කම්මකර පෝරිසස්ස අත්තාය හිතාය සුඛාය හොත් තමන්ගේ දැසි දස්සන් කම්කරුවන් ආදී අයට තමන්ගේ සේවයේ කටයුතු වල නිරතව සිටින තමන්ගේ ආයතන වත්පිටිවල නිවසේ තමන් වෙනුවෙන් කටයුතු වල යෙදී සිටින. දාස කම්කරු විවිධ මට්ටම් වල ආයත මේ උදාන පුද්ගලයා ඔවුන්ගේ අර්ථයේ පිණිස වැඩ පිණිස ශාන්තිය පිණිස කටයුතු සැලසුම් කරනවා අත්තාය හිතාය සුඛාය හෝත් අර්ථයේ පිණිස හිතසුව පිණිස වැඩ කටයුතු කිරීම සත්පුරුෂයාගේ ලක්ෂණ. ඊළඟට මෙයා තමන්ගේ මෙත්තා මච්ඡාන මිත්‍ර හිතවන්තයි අර්ථයේ පිණිස වැඩ කරනවා. හිත පිණිස වැඩ කරනවා. සෝය පිණිස වැඩ කටයුතු කරන. තමන්ගේ යාළු හිත මිත්‍රයන්ට පාපයෙන් මුදව ගන්න පිනේ ධාමේ යොදවන මේ හොඳ වැඩ කටයුතු කරන්නේ ඒගොල්ලන්ව පොළඹවනවා ඒගොල්ලන්ට හොඳ පරිසරයක් හදා ගන්න තමන්ගේ නොමද දායකත්වයේ ලබා දෙනවා සත්පුරුෂ පුද්ගලයා තමන්ගේ යාළු හිත මිත්‍රයන්ට දෙලොව වැඩ පිණිසම ශාන්තිය පිණිස අර්ථමත් ජීවිත ගත කරන පිණිස කටයුතු සැලසුම් කර දෙනවා. ඊළඟට අපට කියා දෙන්න. සමන බ්‍රාහමනාන අත්ථය හිතාය සුඛාය හොත්. සමන බ්‍රාහමණයන්ගේ පෝජ පක්ෂේ අර්ථී පිණිස හිත පිණිස සුවය පිණිස මේ කෙනා කටයුතු කරනවා. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළේ සේයතාපි භික්ඛවේ මහා මේඝෝ සබ්බ සස්සාන සම්පාදෙන්තෝ බහුනෝ ජනස්සත්තාය හිතාය සුඛාය හොති එවමෙව කෝ භික්ඛවේ සප්පරිසෝ කුලේ ධායමානෝ බහුනෝ ජනස්ස අත්තාය හිතාය සුඛාය හොති ඕමදමි චතුරුෂය තමන්ගේ සේවය මේ ඒ අයට ලබා දෙන්නේ. දෙමාපියන්ට දුවදරුවන්ට ස්වාමි දුවණියට යාළු හිත මිත්‍රයන් නෑදෑයන්ට දාස කම් අරුවන්ට යාළු හිත මිත්‍රයන්ට සමන බ්‍රාහ්මණයන් මේ හැම කෙනෙක් කෙරෙහි ඔහු කොමද හිත පිණිස වැඩ කරන්නේ ශාන්තිය පිණිස වැඩ කරන්නේ අර්ථය පිණිස වැඩ කරන්නේ දීර්ඝ කාලයක් මෙයගේ පැවති පරිසරයේම කර්කශ වී තිබෙන මොහොතක සෑම කෙනෙක්ම සතා සීපාවෝ ගාකොල්ල පරිසර මානව සමාජය තුළු සියල්ලෝ දැඩි පීඩාවකින් ඉන්න මොහොතක ඇල වේලි ගංගා ජලාශ සිඳී තිබෙන මොහොතක මහා විශාල ගංගාවන් ඇලදොල ජලාශ ගම්බිම් යට කරමින් ගම් වතුර ගලන්ට දෙවෙන්ට වැස්සක් වහින් කොයිතරම් සස්ෘත වෙනවද පරිසරය කොයිතරම් අලංකාර වෙනවද පරිසරය ඇලදොල ජලාශ පිදී ඉතිරි යනකොට ගහකොළ හරිත වර්ණයෙන් බබලෙනකොට මුළු පරිසරයම ප්‍රබෝධජනකව පවතිනකොට මොනතරම් ශාන්තියක් සැලසෙනවද සත්පුරුෂ පුද්ගලයා ඉදෝරේ නිමා කොට වසින්නා වූ දැවැන්ත වැස්සක් වගේ කොයිතරම් අර්ථමත්ද බලන්න වැසි වැසීමෙන් ඇලදොර ජලාශ ගංගා පිදීතිරි යනවා ගහකොළ සස්රික වෙනවා භව භෝග සස්රික වෙනවා හැමෝටම අපිටෙන් ඉන්න පුළුවන් වෙනවා දාහය දුරු වී සිසිලසින් ජීවත් වෙන්න ලැබෙන සත්පුරුෂ පුද්ගලයා දෙමාපියන් ඇතුළු කොට ඒ ඒ අයත කරන උදව් උපකාර උපස්ථාන හැමෝටම ශාන්තිය පිණිස පවතිනවා එය ඉදෝරේ නිමා කොට වහින වැස්සමින් විශාල ශාන්තියක් වෙනවා සත්පුරුෂ පුද්ගලයාව හඳුන්වන්නේ මහා වැස්සකටයි එබැවින් පින්වත් ඔබ සත්පුරුෂ කෙනෙක් වෙනවා නම් කොයිතරම් වටිනවා හැම කෙනෙකුටම ඔබෙන් ශාන්තියක් වෙන්න තෝන ඔබ හිතලා බලන්න මමත් සත්පුරුෂ ධර්මාගයන කෙනෙක් මා තුල සත්පුරුෂ ධර්ම තිබෙනවාද මම මගේ මව්පියන්ට මගේ ස්වාමි ධ්වනියට මගේ ద్వාදඩුවන් මගේ සහෝදර සහෝදරියන් ඥාති හිතවන්තයින් සමන බ්‍රාහ්මණයන් දසි දස්සනට විවිධ විවිධායත මගින් ශාන්තියක් වී තිබෙනවා මගින් සැනසීමක් ලැබී තිබෙනවා මාන්සා සියලු දෙනාම කල්යාණ ධර්මවල යෙදී සිටිනවා. සුවසේ ජීවත් වෙනවා. කාටත් දුක් කරදර නැතිව සතුටෙන් ඉන්ට හිතෙන්ට ලැබී තිබෙනවා. බොහොම කල්පනාවට ගන්න. මිනිසෙක් වශයෙන් ඔබ සත්පුරුෂ ධර්මතාවලින් පිළි වටිනා ජීවිතයක් ගත කරනවා නම් ඔබ අම්මා තාත්තට සලකන ඔබ ස්වාමි දුවණියට සලකනවා දුවා දරුවන්ට සලකනවා. ඥාති හිතවන්තයට සලකනවා. සමන බ්‍රාහ්මණයන්ට සලකනවා. දාස කම්කරුවන්ට සලකනවා. හැම කෙනෙකුටම සත්පුරුෂයා දිවාදේ උදව් වෙනවා. දිවාදේ පිහිට වෙනවා. ඒ අයගේ දුක සැප බලනවා. සුවපාසුව සොයනවා. පිනට දාමට යොදවනවා. අවශ්‍ය ප්‍රතිපාදන ලබා දෙනවා. පින්කම් කරන්න පරිසරය හදනවා. දෑමෙන් සෙමෙන් ජීවත් වෙන්න මාර්ගය පාදා දෙනවා. කෙසේකොටත් කම්කටොළු නැති, කරදර බාධක නැති වාසනාවන්ත ජීවිත ගත කිරීමේ ලං සත්පුරුෂ පුද්ගලයා මනමින් තමන්ගේ දායකත්වයේ ලබා දෙනවා. බුදුරජාණන් වහන්සේ වැඩිදුරටත් මහා සංඝරත්නයට පෙන්වා දුන්නේ සත්පුරුෂ ධර්මතා ඇති කෙනාට කොයිතරම් ශාන්තියක් ලැබෙනවද හිතෝ බවුන්නම් පටිපජ්ජ භෝගී තං දේවතා රක්ඛති දේවගුත්තං බහුස්සතං සීලවතු පන්තං ධම්මේ තිතං න විදහාති කිත්ති මේ සත්පුරුෂ පුද්ගලයා තමාට තිබෙන උපභෝග පරිභෝග සම්පත් වලින් මව්පියන්ට සැලකනවද? අඹ දරුවන්ට සැලකනවද? ඥාති හිතමන්තයට සැලකනවද? දාස කම්කරුවලට සැලකනවද? සමන බ්‍රාහ්මණයන්ට සැලකනවද? තමන්ගේ හිත මිත්‍රයන්ට සැලකනවද? ඒ කෙනාට දේවතා රක්ඛන්ති. දෙවියන්ගේ ආරක්ෂාව ලැබෙන. දෙවිවරු මෙයාව දිවාරය රැක ගන්න. දෙවියන් විසින් දකින්න බොහෝ අසූපිදු තැන් ඇති. එනම් බෞද්ධත වූ කෙනා සත්පුරුෂ කෙනා. සීල සම්පන්න වෙන්න ඕනේ. හැම විටකම ගුණධර්මාපින් පෝසත් වූ කෙනා දස කුසලයේ යෙදෙන කෙනා සත්පුරුෂයා. සත්පුරුෂ ධර්මතා බලන් දස කුසල් වඩන්නට ඕනේ. එයා සත්පුරුෂ කෙනෙක්. අම්මා තාත්තට සැලකන, අමුදරුවන්ට සැලකන, සහෝදර සහෝදරයන්ට සැලකන, දූ දරුවන්ට සැලකන, සමන බ්‍රාහ්මණයන්ට සැලකන, දැටි කම්කරුවන්ට සැලකන මේ ඔක්කොම ඒ ඒ අය උදෙසා කරන මෙහෙය ලබා දෙන උදව්පකාර ශක්තිය ධෛර්යය ඔයිතරම්ද එවැනි දේ කරන පුද්ගලයාට දේව ආරක්ෂාව ලැබෙන දෙවියන්ගේ නොමද ප්‍රසාදය ලැබෙන මේකේන දත කුසල් වඩන්නේ වෙනවා ධම්මට්ටං සීල සම්පන්නං සච්ඡං වාදෙන් හෙරීමතං ධර්මේ පිහිටි සිල්වත් වූ සත්‍යවාදී වූ අකුසල් කිරීමට මැලිවන සිත් ඇති සත්පුරුෂයාව දෙවියෝ රකිනවා එපමණක්ද මහා බ්‍රහ්මයා ඔහුට නිරන්තරයෙන් ප්‍රශංසාව ලබා දෙයි ඒ අනුව සත්පුරුෂ ලක්ෂණ බලන්න. දෙමාපියන් ආදී සියලු දෙනාටම සැලකී. කොටින්ම තමන්ගේ දැසි දස්සන්ට ප්‍රම හොඳට සැලකන්නේ කියයි බුදුහාමුදුරුව පෙන්වන්නේ. කාගේ හිතසුව පිණිස වැඩ කරන සීලවන්ත කමින් යුක්ත කය වචන දෙකේ සංවදේ ඇති සිල්වත් වූ කෙනා අසුතිදු තැන් ඇති බව. එනම් බෞසුත කෙනෙක් වෙන්න ඕන. පාපේට බිය ලැජ්ජාව ඇති කෙනෙක් වෙන්න ඕන. සත්‍යගරුක වෙන්න ඕන. ධර්මානුකූල වෙන්න ඕන. දස කුසලයේ යෙදෙන කෙනෙක් වෙන්න ඕන. මෙන්න මේ විදිහට ප්‍රාණඝාත අදත්තා දාන ආදී දස අකුසලයන්ගෙන් වෙන්නේ දත කුසලයේ යෙදෙන්නන්ට සලකන්ට අන්න සමන බ්‍රාහමණයන්ට දාස කම්කරුවන්ට මේ අපි අමතක කරන්න පැති ඔය පුළුවන් තරම් බලන්න සත්පුරුෂයෙක් නම් මේ ධර්මතාව ඔබ තුල තිබෙනවද කියන්නේ ඔබ මව්පියන්ට සලකන කෙනෙක් ඔබ සත්පුරුෂයෙක් ඔබේ බිරිඳට සලකනවද ඔබේම දරුවන්ට සලකනවද ඔබ සත්පුරුෂයෙක්. ඔබේ සහෝදර ඥාති හිතමන්ත. සියලුම දෙනාට සලකනවද? ඔබ සත්පුරුෂයෙක් වෙනවා. කම්කරුවන්ට දැසිදස්සන්ට සලකනවද? ඔබ වටිනා වූ සත්පුරුෂයෙක් වෙනවා. සමන බ්‍රාහ්මණයන්ට තමන්ගේ යුතුයකම් ඉටු කරන්න. ආගමික ප්‍රබෝධීත ශාසනයේ බබලවන්ත ස්වාමින් වහන්සේලා ආදී ඒ ඒ අය බුදු සසුන බබලවන් දෙවියන් අදහන අය ඒ සියල්ල සාර්ථක කරගන්න. කරන කියන කටයුතු වලදී එයාට අතහිත දීම අතිශයින්ම වටිනවා. සත්පුරුෂ ධර්මතාගේ කරන. මව්පියන්ට, අඹදඩුවන්ට, සහෝදර සහෝදරියන්ට, ඥාති හිතවන්තයින්ට, සමන බ්‍රාහමණයින්ට අර්ථයේ පිණිස වැඩ කරනවා. ශාන්තිය පිණිස වැඩ කරන, හිතසුව පිණිස වැඩ කරන, සැනසීම ළඟා කර දෙන උදාන පුද්ගලයා, සත්පුරුෂ පුද්ගලයා, සම්බුද්ධ චරිතයේ බලන් බුදු පදවි ලැබුවා. කොයිතරම්නම් තමන් වහන්සේගේ සේවය ලෝකයාගේ හිතසුව පිණිස යෙදෙව්වන් තමන්ගේ මෞතුමිය දෙව්ලොව සිටින බව දත් සම්බුදුරජාණන් දෙව්ලොවට වැඩම කළා. මාතෘ දිව්‍ය දාදයා ප්‍රධාන දේව සභාවේ හිතසුව පිණිස තුන් මාසයක් දිව්‍ය ලෝකයේ වස්සසු විධම්බන දේශනා කළා. මාතෘ දිව්‍ය දාදයා ප්‍රධාන සියලු දෙවි දේවතාවියන්ගේ හිත පිණිස වැඩ කළා. සුවය පිණිස වැඩ කළා. ශාන්තිය පිණිස වැඩ කළා. ඒ අයගේ සසද ගමන කෙටි කළා. සංසාර දුකෙන් මිදෙව්වා. සැනසීමටපත් වීමේ මාර්ගය හැදුවා. එබැවින් සත්පුරුෂාය අන්නය වෙනුවෙන්මයි කටයුතු කරන්නේ. බුදුරජාණන් වහන්සේ බලන්න තමන්ගේ සියලු දෙනා වෙත දැක්වූ කරුණා මෞතුමිය සසරෙන් මිදෙව්ව පියතුමාව සසරෙන් මිදෙව්ව පුංචි අම්මා මහා ප්‍රජාපති උත්තමාව ඇයට සසරෙන් ගැලවෙන්න මඟ පෙන්වුවා යශෝදනා දේවියත් අනිකුත් සෑම කෙනෙකුටම තමන්ගේ ශ්‍රාවක පිරිසට සහෝදර සහෝදරියන් ඥාති හිතවන්තයින්ට එකම දරුවා රාහුල කුමරුවන් මේ ඔක්කොටම ශාන්තිය ළඟා කරලා දුන්න ධර්මාවබෝධ කරන්න පරිසරය හදලා දුන්නා සත්‍ය අවබෝධයෙන් සැනසෙන්න මාර්ගයේ පයදුවා මේ තමයි සත්පුරුෂ ලක්ෂණය. හිතදෙන විවාහ වෙන්න ඉන්නවා. රාජ අභිෂේකේ ලබන්ට සිටිනවා. ජනපද කල්යාණ විවාහ කර ගන්න සිටිනවා. කටයුතු කාරණා රාශියකට මැදි වුණු නන්ද කුමාරයම් තමන් වහන්සේ වැඩ සිටින දෙව්රමට ගෙනිච්චා පැවිදි කෙරෙව්වා බලන්න උපක්‍රමශීලීව ජීවිතය සාර බව සංසාරේ දුක්ඛිත බව අනන්ත සසර එවිදින්ට වීමෙන් ගැලවීමක් නොමැති බව ඒච්චු ගැන්වීමේලා නන්ද කුමරුව බුදුහාමුදුරුව රැගෙන ගියා පැවිද්ද ලබලා දුන්නා උපක්‍රමශීලී කළා මේ උතුමන් වහන්සේට අවබෝධ කෙරෙව්වා ජීවිතය සාර බව ජීවිතය අතහරින්ට වෙන්න බව සසර සැරිසරන්ට වෙන්න බව බුදුහාමුදුරුව පෙන්වා දුන්නා. හැමදේම අනිත්‍යයි. කිසිම දෙයක් ස්ථීරසාර නැහැ. අල්ලා ගැනීම භයානක බව පෙන්වවා. උපාදාන ස්කන්ධය සම්පූර්ණයෙන්ම තේරුම් කරගන්න ඉඩ දුන්නා. ඒ අනුව නන්ද කුමාරු පැවිදි වී නන්ද හාමුදුරුව වුණා. නන්ද හාමුදුරුව භාවනා කළා. වහා වහා කෙලෙස් නැසුවා. මහා රහතන් වහන්සේ කෙනෙක් වුණා. අන්න රහත් පදවිය ලැබූ සැනෙන් සියල්ලම වටහා ගත්තා. ලැබෙන්න තිබුණේ ලෞකික සම්පත්. ඒවා අනිත්‍යයි. වෙනින් තවත් ඉඩක් නැහැ සැප. මේ මනුෂ්‍ය භවයෙන්ම ගැලවුණා. සංසාරයෙන්ම ගැලවුණා. ඒකයි වටිනාකම. එකම දරුවා රාහුල කුමරුට දායාදේ කිමෙයි? දායාදේ කොයිබේ? මගේ හිමිදේ කොයිද? බුදුහාමුදුරු පස්සෙන් පුංචි රාහුල කුමරු දුවගෙන ගියා දායාද ඉල්ලන්න. ශාසනික දායාද ලබා දුන්නා. පැවිද්ද ලබා දුන්නා. බලන්න අර්ථයේ පිණිස වැඩ කරපු හැටි. ඒ සියල්ලෝ සසරෙන් ගොඩ ගිය හැටි බලන්න. මහා ප්‍රජාපති ගෝතමිය ප්‍රදාන ඒ පැත්තෙන් කාන්තාවනට විමුක්තිය ළඟා කර දුන්නා. සුද්ධෝදන මහරජතුමාට කිඹුල්වත් නුවර රාජමාලිකාවටම වැඩම කරලා බණ කිව්වා. මහා ධර්මපාල ජාතකයෙන් බණ කිව්වා. ජීවිතේ පිළිබඳ අවබෝධය ඇති කරවලා දුන්නා. සංසාරේ ගමන නිමා කරගන්න පන්සලේ හැදුමා. සුදෙවුන් මහරජතුමා මරණාසන්න මොහොතව සිටින බව දැනගත් බුදුරජාණන් වහන්සේ වහා සියල්ල නවතා පයින්ම කිඹුල්වත් නුවරට වැඩම කළා. පිය රජතුමා සයනය කරන ඒ ශ්‍රීයාන් ගබඩාවට ගිහින් පියතුමා ළඟ ඇඳේ වැඩ ඉඳිමින් තිස අතගාමින් කියනවා මා ඔබයි මගේ සසර වැඩූ පියා මේ ලෝකේ සියලුම දෙනාට ශාන්තිය සැලසෙන පියා මම තුන් ලෝකේම සියලු දෙනාටම මම බුදු පියා මගේ පියා ඔබ හැමෝටම මම පියා සංසාර දුකින් ගලවන පියා මගේ පියා ඔබ ලෝකයාටම පියෙක් වූ මාව මෙලවට ජනිත කළ ඔබ මගේ පියා බුදුහාමුදුරුවෝ මේ වදන් කියමින් පිය රජතුමාගේ හිස පිදිමදෙද්දී තමන්ගේම දරුවාගෙන් ලැබෙන ශාන්තිය ලෝකෝත්තර සැනසීමක් කරගත්තා. ගිහිව සිටිද්දීම සුද්ධෝදන මහරජතුමාට සකල ක්ලේශයන් ප්‍රහීන කොට නිවනින් සැනසෙන්න ලැබුණා. ඒ නිසා බලන්න පිය රජතුමාට සකසලා දුන්නු සංසාරෙන් ගලවපු හැටි. මාතෘ දිව්‍යව බලන්න සංසාර දුකෙන් ගලවපු හැටි. නන්ද කුමරු රාහුල කුමරු එපමණක් සුද්ධෝදන මහරජතුමා මහා මායා දේවිය නැතිනම් මාතෘ දිව්‍ය රාජය යශෝදරාම තමන්ගේ ස්වාමි ධුවනියට සංසාර දුකින් ගැලවෙන්න මාර්ගයේ පාදපු හැට ස්වාමී හැටියට සතර පුරාම සාර අසංඛ්‍ය කල්ප ලක්ෂයක් යශෝදරාවන් හා එක්ව ගමන් කළා සංසාර පුරාම සාමියා බිරිඳ ආපු ගමන කොතෙක්ද දෙන්නම සසනෙන් ගැලවුණා අන්න නියම සාමි සත්පුරුෂේ ඔබගේ බිරිඳට ඔබ ඉහළින්ම සලකන්නට ඕනේ ගරු කරන්නට ඕනේ ඇයට අවශ්‍ය පාසුකම් සපයන්නට ඕනේ නිකම්ම බිරිඳ පමණක් නෙමෙයි ඇය අම්මා කෙනෙක් කල්යාණ මිත්‍රවරියක් සොහයුරියක් උදාර කෙනෙක් හැටියට බිරිඳ කෙරේ ගෞරවයෙන් කටයුතු කරන්න ඕනේ. සැමියා බිරිඳ කියන දෙදෙනා අතර බොහොමත්ම අව탁සීරු තත්ත්වයක් ඇවිත් තිබෙනවා. නිකං ආවට ගියාට ස්වාමියා බිරිඳ බවට පත්වී අද කෙටි කාලයෙන් වෙන් වෙනවා. වෛරක්කාරී බවට පත් වෙනවා. දෙදෙනා අතර බැඳීමක් නැහැ. පැහැීමක් නැහැ. ඒ නිසා වෙන් වෙනවා. බොහොම කනගාටුයි. වික්කසාද වීම දවසකට 300ක් කියලා යාරංචි. බොහොමත්ම කනගාටු. සාමියා බිරිඳ වෙන වෙනකොට කොයිතරම් නම් කනගාටු වෙන්න ඕන. සංසාර ගමන එකතම නිමා කළා සාමියා බිරිඳ උදාර උත්තමයෝ පරිශීලනය කරන්න බුද්ධ චරිතය යශෝදරා චරිතය සසරෙන් එකටමයි ගැලවෙන්නේ. බොහොමත්ම ඉහළයි බැඳීම් කියන ඒවා නිමා කරගන්න ඕනේ සංසාරේ කෙලවරයක් දකින්නකම්. දරුවන් කෙරේ අවධානය යොමු කරන්න අම්මා තාත්තා දරුවන්ව හිංසා පීඩාවට ලක් කරන්න එපා. ළමයින්ට බිය සංඛා ඇති කරවන්න එපා. දරුවන්ට ත්‍රාසී බීතිය ඇති කරවන්න එපා. තාත්තව අම්මව දැකනවා තරම් තවත් දෙයක් දරුවන්ට නැහැ. එනිසා මහා වැස්සක් ඉදෝරේ නිමා කොට සියල්ලන්ටම ශාන්තිය සැලසන්නේ කෙලෙසද? එපරිද්දෙන් ඕනේ ඔබ අම්මා තාත්තට වැඩ කරන්න. Tamange ස්වාමි දුවණයට සැලකන්න. දුවා දරුවන්ට සැලකන්න. බලන්න කල්පනා කරලා මේ අපේ සමාධි ඒ ඒ ශේෂ්ත්‍රවල යම් යම් ප්‍රශ්න ගැටුම් නේද? කම්කරුවන් නැතිනම් ආයතනයක සේවයේ යෙදිච්ච අය නිරන්තරයෙන්ම ඉල්ලීම් ඉල්ලනවා. වරප්‍රසාද ඉල්ලන කිසියම් මෙතන ගැටලුවක් තිබී සේවක පිරිස අද එන කෙනා හිතේ ඉන්නේ නැහැ ආයතනේ වැඩ කරගෙන යන්න අමාරුයි ව්‍යාපාරේ කරගෙන යන්න අමාරුයි සේවක පිරිසගේ දායකත්වයේ නැහැ ඇයි එහෙම වුනේ කියලා ඔබ සොයා බලන්න ඕනේ ඔබගෙන් වෙන්න තියෙන යුතුයකම් ටික ඉටු කරන්න ඕනේ මට ආර්ථිකේ සකසා දෙන්න මගේ ආයතනේ දියුණු කරන්න මේ පිරිසගේ ශ්‍රම ශක්තියෙන් નિયમિત වැටුප් ගෙවන්න ඕන. નિયમિત දීමනා දෙන්න ඕනේ. සානශීලීත්වය ඇති කරවන්න ඕනේ. වරප්‍රසාද ළඟා කරන්න ඕනේ. දක්ෂයාව තෝරගන්න ඕනේ. සුදුසු විදියට තනියේ පිහිටවන්න ඕනේ. අවශ්‍ය පහසුකම් සපයන්න ඕනේ. මනා සේවයක් ගන්නනම් දක්ෂයාව අගය කරමින් එයාට පහසුකම් දෙමින් ඕනේ. එයාගේ දැනුම ඥාන ශක්තිය ලබා ගන්න. එහෙම නැතුව නිකම්ම දාසේ නිකම්ම කම්කරුවෝ කළොත් වැඩේ අසාර්ථකයි. උඟාක් අපේ නිලදරුවන්ට මතක් කරන්න කැමැති. ඔබ යටතේ කටයුතු කරන යම් පිරිසක් සිටිද්ද ඒගොල්ලෝ ඔබගේම සහෝදර පිරිසක්. ඔබේම හිතවන්ත කල්යාණ මිත්‍ර පිරිසක් සේසලකන්ට ඕන. සතුරු හැටියට දකින්න එපා. උඟාක් ආයතන අවුල් වෙන්නේ මෙතනදී තමයි. පූජ්‍ය පාලක පක්ෂය, පාලිත පක්ෂය දෙදෙනාම දෙදෙනාට සතුටු වී බෑ. දෙදෙනාම දෙදෙනාට මිත්‍ර වෙන්න ඕන. විශ්වාසයේ දිනා ගන්න ඕන. ඒක තමයි සාර්ථකත්වයට හේතු වන්නේ. බලන්න බුදුහාමුදුරුවෝ දහම් පණිවිඩය සමාජයට ගෙන යාමේ ඉලා ප්‍රවීණයතෝඩ ගත්තා. දක්ෂයතෝඩ ගත්තා. යම් යම් කරුණු කාරණා පිළිබඳව විශාරදයතෝඩ ගත්තා. ඒ අයට තනතුර දුන්නා. එකමග දෙන්නෙක් යන්න එපා. තනිව ගමන් කරන්න. අනුකම්පාවෙන් බණ කියන්න. ලාභ ප්‍රයෝජනේ බලන්ට එපා. අනුන් වෙනුවෙන් සේවය කරන්න. මෙන්න සත්පුරුෂ ධර්මතා. ඔබ තුල සත්පුරුෂ ධර්මතා ඇතිකර ගන්නට ඕනේ. අම්මා තාත්තට ශාන්තිය සැලසන්. ඔබෙන් සැනසීම ළඟා කර දෙන්න. යම් දරුවෙක් දෙමාපියන්ට සතුට ඇති කරනවද? අම්මා තාත්තා දරුවෝ නිසා සැනසෙනවද? පින් දෙනවද? පින් කරනවද? ආශිර්වාද කරනවද? මගේ දුව පුතා නිසා අද මම මේ විදියට සතුටින් ඉන්නවා කියනවා නම් සසනත් මට මගේ දරුවා මගේ දුව මගේ පුතා ආත්මයෙන් ආත්මේ මට ලැබෙන්න ඕනේ නිවන් දකින්නකම් මට මගේ දරුවා ලැබෙන්න ඕනේ යම් කිසි මවෙක් පියෙක් එහෙම කියනවා නම් ඒ දරුවා පින්වන්තයි වාසනාවන්තයි සත්පුරුෂයි මගේ ස්වාමියා නිවන් දකින්නකම් මට ලැබෙන්න ඕනේ කියනවා නම් යම් බෙදින්දා ඒ සැමියා වාසනාවන්ත සැමියෙක්. මගේ පියා මැරෙනකම්ම නිවන් දකින්නකම්ම මට ලැබෙන්න ඕනේ කියලා දූලා පුතාලා කියනවා නම් ඒ තරම් වාසනාවන්ත පියෙක් තවත් නැහැ. මේ යාළුවා කල්යාණ මිත්‍රයෙක් ආයතන ප්‍රධානිය සේවයේ ස්වාමියා අපේ සත්පුරුෂයෙක් දෙවියෙක් අපට සෑමදාම මෙවන් උත්මයෙක් ලැබෙන්න ඕනේ කියා සේවක පිරිස් ප්‍රාර්ථනා කරනවා නම් ඔබ වාසනාවන්ත පින්වන්ත සත්පුරුෂ කෙනෙක්. සමන බ්‍රාහ්මණයන්ට උන්වහන්සේලාගේ ශාසනික කටයුතු කරගෙන යන්න දායකත්වයේ දීම, උපස්ථාන කිරීම, සිව්පසේලම් කිරීම, ආරක්ෂාව සැපීම, ප්‍රතිපාසකම් දීම මේ වැනි කටයුතු කරනවා නම් සාමින් වහන්සේලා වෙනත් පූජක පිරිස් සතුටු වෙනවා. මෙවැනි සත්පුරුෂේ හඳුනා ගන්නට ලැබීම වාසනාවක් කියලා. ඒකයි අපින් වෙන්නට ඕනේ සාර්ථක පුද්ගලයෙක් නම් එහෙම. සත්පුරුෂයා මහා වැස්සමින් නියගේ නිමා කොට ශස්ත්‍රිකත්වය ඵලදාව හැමෝටම ලබා දෙන්නේ මහා වැස්සෙන්. ඔබත් මහා වැස්සක් මෙන් මේ කිව්ව හැමදෙනාටම ශාන්තිය සලසන්න. හැමෝටම ඔබගේ සේවය ලබා දෙන්න. ඔබ උදාර උත්තමයෙක් වෙන්න, සිල්වත් වෙන්න, ප්‍රඥාවන්ත වෙන්න, පාපයට බිය වෙන්න, පාපයට ලැජ්ජා වෙන්න, නිරන්තරයෙන් ඔබ තුල දැනුම ඥානෙ බුද්ධිය තියෙන්න ඕනේ, අවබෝධය ඔබ තුල තියෙන්නට ඕනේ. ඔබ සත්‍යගරුක කෙනෙක් වෙන්න ඕනේ. ධර්මයේ පිහිටපු කෙනෙක් වෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි ඔබේ වටිනාකම ඒ ඔක්කොටමත් වගේම ප්‍රාණඝාත, අදත්තා දාන, කාම මිත්‍යාචාර, මුසාවාද, පිසුනාවාච පරිසාවාච සම්පප්පලාප මේ කියන දේවයෙන් අයින් වෙන්න. අවිද්‍යාව, ව්‍යාපාද, මිත්‍යා දෘෂ්ටි මේ කියන දස අකුසලයෙන් ඔබ වළකින්. ඔබේ සිත කය වචනේ පාලනය කරගන්න. ඔබ අන් අය වෙනුවෙන් කටයුතු කරනවා වගේම ඔබේ ආධ්‍යාත්මයත් අදාගන්න. බුදුරජාණන් වහන්සේ පෙන්눔 කළේ සත්පුරුෂයා මේ ආකාරයෙන් කටයුතු කරන බවයි. ඔබත් සත්පුරුෂ ධර්මතා ජීවිතය ඇතුළත් කර ගැනීමේ ඉලා අදම අදිස්ථාන සීලීත්වය ඇති කර ගන්න. දාම් ශ්‍රවණය කිරීමෙන් ඔබට පුළුවන් වෙනවා ධර්ම ශ්‍රවණාන් සංසයෙන් සෑම දිනාටම නිවනින් සැනසීම ලැබේවා. එම ධර්මානුශාසනාව ප්‍රවත්වෝයේ දෙකටන නාමලුව පුරාණ විහාරාධිකාරී ප්‍රනිධි පතනමේ අධ්‍යක්ෂ ජනරාල් විශ්ව කීර්ති ශ්‍රී ධම්මභානේ ශාස්ත්‍රපති විද්‍යා විශාරද පූජ්‍යපාද වෙන්නවත්තේ රතනජෝති ස්වාමීන් වහන්සේ